missed the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. කෙනෙක් කියන එක මම මේ කරන්නේ. පුද්ගල භාවයේ නූපදිනවා. පුද්ගල භාවයේ නොහට ගන්නවා. පුද්ගල භාවයේ නූපදීමට කියනවා ජාති නිරෝධෝ. ඉපදීම නැති වෙලා. කෙනෙක්ගේ ඉපදීම නැති වෙලා. ඉපදීම නැති වෙනකොට ජරා මරණ දුක නිරුද්ධ වෙලා. දුක එපානම් අකමැතිනම් දුක නැති කරන්න තියෙන ක්‍රමය ඕනෝකයි දුක ඇතිවිච්ච ක්‍රමය බලාගෙන යන්න ඒ ක්‍රමයටම විතරයි දුක නැති කරන්න තියෙන්නේ වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ හොඳට මතක තබා ගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන්නේ ජරාව කියන්නේ මොකද්ද වයසට ඇස් පේන්නේ කන් ඇහෙන්නේ අතපය වළංගු නැහැ හම රැලි වැටිලා මේ වගේ ජරා දිරන ස්වභාවයටපත් වෙන්නේ වීම ජරාව තමන් වේවා තමන්ගේ වේවා කෙනෙක් මැරීම හෝ මරණ නිසා එන දුක මරණය ඒ වගේම නොයෙක් ලෙඩ රෝග හැදීමේ දුක ව්‍යාධි මේ ඔක්කොම පුද්ගලයාට උරුම වෙන දේවල්. නම කිය කියා අඬනවා, ಗುಣ කිය කියා අඬනවා, අනේ මගේ අම්මා අම්මා ඉන්නකොට මට මෙහෙම කන්න දුන්නා, බොන්න දුන්නා, මගේ රෙදි හොදලා දුන්නා, දැන් මගේ අම්මා නෑ නේද කියලා අඬනවානේ. ඒ අඬන්නේ ඒ දුක දැනෙන්නේ පුද්ගලයාට, කෙනාට. ගාවට අනේ මගේ දරුවා මගේ දරුවා මෙතින් නැති වුණා නේද මගේ දරුවට මේ ලෙඩේ හැදුණා නේද කියලා දරු දුක එන්නේ කෙනාට අසාධාරණකම් වෙන්නේ කෙනාට මේ ඔක්කොම පුද්ගලයාගේ ඉපදීම නිසා උරුමවන දේවල් දුක ඔන්න දුක ඉපදීම නිසායි හොඳට මතක තබා ගන්න ඉපදීම කෙනෙකුට සිහි කරගන්න එපා මව කුසින් ඉපදීම මේ සතර මහා ධාතු රූප මෙටිය කෙනෙක් කළා මම කළා. දැන් මෙතන ඉන්නකොට බැරි වෙලා වාතයක් එහෙම ගියොත් ලැජ්ජ හිතෙනවද නැද්ද? කාටද ලැජ්ජ හිතෙන්නේ? මට ආම් පුද්ගලයා හොඳට අල්ලගන්න පුද්ගලයාව. මෙන්න මෙයා තමයි මේ උපන්න කෙනාට තමයි ඒ දුක ආවේ, ඒ ලැජ්ජාව ආවේ. එයයි කෙනා. මේ බොහොම සියුම් ධර්මයක් මේක මේ රූප මිත්‍යයකට තියලා බලන්න එපා. මං කිව්වේ ඇස් ඉදිරි පිටට එන රූප වාහිනී තිරයක් ගන්ඳ ඇස් ඉදිරි පිට එන රූපේ අනාත්මයි නේද? හරි. ඕගලන්ට ඒකේ ඇතුලේ සත්‍යය පේනවද නැද්ද? ඒක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා පේනවද නැද්ද? ඒ මිනිස්සු ඒ ටීවී එක බලනකොට ඕගලන්ට මිනිස්සු ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච අරමුණු නිසා දුක ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. හොඳයි. මට කියන්න ඕගලන්ට පෙනෙනෝනේ සත්‍ය පුද්ගල ටීවී එකේ. ඒ සත්‍යයා මරණයෙන් පස්සේ කොහාට යයිද? දැන් ටීවී එකේ අපිට පෙනෙන සත්‍යය ඉන්නවනේ. ඒ සත්‍යය මරණයෙන් පස්සේ කොහාට යයිද? එහෙම කියන්න සුදුසුද? නෑ. එහෙනම් කොහේ ඉඳන් එන්නේ මේ සත්‍යය? ඒ සත්‍යය කොහෙන්ද දැන් ටීවී එක ඇතුලේ චිත්‍රපටයක් බලනකොට ළමයි, මිනිස්සුයෝ, ගෑනු, පිරිමි, වයසක අය, තරුණ අය පෙනෙනවද නැද්ද? සත්‍ය පුද්ගලයෝ පෙනෙනවද නැද්ද? පෙනෙනවා. අහන්න සුදුසුද මේ සත්‍ය කොහේ ඉඳන් එන්නේ නැද්ද? එහෙනම් කොහාට යයිද නැරිලා කියලා අහන්න සුදුසුද? නෑ. හොඳට දන්නවා අනාත්ම රූපේට මගේ කෙලෙස් ටික පතිත වෙලා පුද්ගලෙක් නිර්මාණය කරගෙන තියෙන්නේ. පුද්ගලයා හදාගත් එකක් මිසක කොහේ ඉඳන්වත් ආවවත් කොහෙටවත් යනවවත් නෙවෙයි. ඒ වගේ මේ ඉදිරියෙන් තියෙන රූප ටිකට මගේ කෙලෙස් ටික පතිත වෙලා මේ පුද්ගල භාවය මේ තමන් උපදවා ගත්තා නම් ශ්‍රృతවත් ආර්ය ශ්‍රාවකයාට හොඳට නුවණයි ස්කන්ධ ටිකට කෙලෙස් ටික තබල තණ්හා උපාදාන කියන කමෙන් භවය හැදුව භවය නිසා ජාතිය වෙනවා කියලා දකිනකොට මරණයෙන් පස්සේ යනවද යනවනම් කොහාට යනවද මේ සත්‍යය කොහොම උපදීද දෘෂ්ටි නැහැ කොහෙන්ද මේ සත්‍යය එන්නේ නැද්ද කොහේ ඉන්නේ නැද්ද හිටියනම් කොහේ ඉන්නේ නැද්ද ඒ බඳු දෘෂ්ටි නැහැ ඇයි ඒ එයා දන්නවා ජාතිය කියන එක මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්න කම නිසා දැන් උපදවාගත්ත සිද්ධාන්තයක් මිසක කොහෙන්වත් ගෙන ආපු එකක්වත් කොහටවත් යන එකක්වත් නෙමෙයි කියන එක පැහැදිලි ආර්ය ශ්‍රාවකයාට. මව් කුසින් ජාතිය දකින කෙනා තමයි මරණයෙන් එහා පැත්තේ ලෝකේ ඉඳලා එන්න ඇති. ආපු කෙනා එහා පැත්තට යයි කියලා කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කාරණාව ජීවත් වෙද්දිම අජරාමර වෙන්න පුළුවන් උත් ඒකයි. මේ ස්කන්ධ ටික පරිහරණය කරන්න පරිහරණය කරද්දිම අජරාමර කියන්නේ මොකද්ද? අජර කිව්වේ ජරාවක් නැහැ. අමර කිව්වේ මරණයක් නැහැ. ජරා මරණ නැති කරන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? ඉපදීම තියාගෙන ජරා මරණ නැති කරන්න පුළුවන්ද? ඉපදීම නැතිකොලොත් විතරමමයි නේද අජරාමර වෙන්න පුළුවන්. එහෙනම් ස්කන්ධ ටික තියෙද්දිම අජරාමර වෙනවා කියන්නේ ස්කන්ධ ටික තියෙද්දිම ජාතිය නැති කරලා ඉපදීම නැති කළානේ. ඒ කාගේ ඉපදීමද? පුද්ගල භාවයේ ඉපදීම. සත්‍යයගේ ඉපදීම. උන්වයි පුද්ගල භාවයේ ඉපදීම සත්‍යයගේ ඉපදීම නැති කරපු තැනට තමයි සෝපදිශේෂ නිබ්බාන කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ. පුද්ගල භාවය නැති කළා පුද්ගල භාවය නිසා එන ජරා මරණ දුකත් නැති කළා ස්කන්ධ ටික විතරක් පරිහරණය කරනවා පුද්ගල භාවය නැති කළ මේ භවය නැති කළ නිසාම మතු ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා අනුපදිසිත නිර්වාණය කියලා. නිවන කොටස් දෙකකට බෙදන්නේ ජාතිය දෙආකාරයකින් තියෙන නිසායි. සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීම තියෙන නිසා ලෝකයක් පනවනවා. සත්පුද්ග භවය නිසාම සත්පුද්ගල භාවයේ ඉපදීමත් වෙනවා, මතු ස්කන්ධයන්ගේ ඉපදීමත් වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධා භවය නැති වුණු සත්පුද්ගල භාවයේ ඉපදීමත් නැති වෙනවා. සත්පුද්ගල භාවයේ ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? ඒකට කියව සෝපදිශේෂ නිබ්බාන කෙලස් ටික නැති කළ නිසාම පුද්ගල භාවයේ නැති වෙච්ච නිසාම මතු ස්කන්ධයන්ගේ හට ගැනීමක් නැති වෙනවා. එතකොට ඉපදීම දුකක් කියලා කිව්වේ උපන්න කෙනාට විඳින්න වෙන ආදීනව බොහෝයි. මේ ජීවිතේ විතරක් නෙමෙයි. ආස්වාදයේ ටික ආදීනව ගොඩයි කියන්නේ මම මේ බඳු නිලයක් ධර්ම කෙනෙක් කියලා සතුටු නැහැ කි. මට මෙච්චර දේපොලක් තියෙන කෙනෙක් කියලා සතුටු නැහැ කි. මට මේ වගේ ගෙවල් තියෙන කෙනෙක් කියලා සතුටු නැහැ කි. මට දරුමල්ලෝ මෙච්චර ඉන්නවා කියලා සතුටු නැහැ කි. පුද්ගලයෙකුට පුද්ගල භාවය උපද්දවාගෙන පුද්ගලයේ භාවයෙන් සතුටු වෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් කහනවා වගේ කියලා. කහනකොට සැපයි. නමුත් ඒ තමන්ගේ නිලතල නැති වෙනකොට, දීපල වස්තුව නැති වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට දුක එනවා. ඊට පස්සේ නිന്ദා අපහාස ඇනුම් බැනුම් තාඩන පිඳින නිසා දුක එනවා. ඒ තමන් කියලා දකින ශරීරයේ ජරා ජීර්ණ වෙනකොට ලෙඩ රෝග හැදෙනකොට මැරෙනකොට නැසෙන්න යන හේතු නිසා දුක එනවා. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගල භාවයේම හේතු කරගෙන හීන ධාතුවේ විඥානයත් පිහිටනවා. නැවතත් ස්කන්ධයන්ගේ හට ගැනීමකුත් වෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීමේ දුක විඳින්න වෙනවා. කෙලෙස් ඇතත් නැතත් මේ කයක් සවිඥානික වුණොත් සීතෙන් පීඩා විඳින්න වෙනවා, උෂ්ණෙන් පීඩා විඳින්න වෙනවා, මැස්සි, මදුරු, අවුසුලම් මේ සියලුම දුක් ටික විඳින්න වෙනවා. කෙලෙස් ටික නිසා විඳින දුක් පැත්තකින් තැබේවා මේ කයක් සවිඥානික වුණොත් ඒ නිසා දුක් විඳින්න වෙනවා. ඒ දුක් ටිකත් ඇති. පුද්ගල භාවය නිසා ස්කන්ධයන්ගේ හට ගැනීමේ දුක් ටිකත් විඳින්න වෙනවා. අපා දුක් ටිකත් විඳින්න වෙනවා. පුද්ගල භාවය නිසා එන අනිත් සියලු දුක් ටිකත් විඳින්න වෙනවා. පුද්ගල භාවයෙන් සතුටු වෙන්න තියෙන බොහෝම ටිකයි දුක් විඳින්න තියෙන බොඩාක්. ඔන්න පුද්ගල භාවයේ ආස්වාදයේ ආධිනය දෙක මැනගන්න. ඒකට හේතුව භවය දකින අහන දේවල් නැත්තම් ජීවිතේ පුරාවටම දැකපු අහපු දේවල් මනසින් එල්ලගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳ ගන්නවා. හිටගෙන ඉන්න ඉරියව් හිට ගන්නවා. ඇවිදින ඉරියව් ඇවිදිනවා. නිදා ගන්න ඉරියව් නිදා ගන්නවා. ඔන්න ඔය ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ඔක්කොම ඔළුවේ එල්ලගෙන. දැන් මෙහෙම ඉඳගෙන ඉන්නවා. ඔයගලන්ට අම්මා තාත්තා දුව අයියා අක්කා ගෙවල් දොරවල් වාහන තියනවා කියන හැඟීම තියෙනවද නැද්ද? ඕවට ලෝකයේම එල්ලගෙන ඉඳගෙන ඉන්නේ. ඒකට තමයි ඔයගලන්ට භවය කියලා කියන්නේ. ඒ නිසයි කෙනා. මම එකම දේ නැවත නැවත කියන්නේ මේක තේරුම් ගන්න. ඔය ඔළුව ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඕගොල්ලෝ එක්ක ඔළුවේ මුළු ලෝකයක්ම එල්ලිලා තියෙන්නේ පෙනෙන ඇහෙන අවස්ථාවේදී ඒවා තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසායි. ගත්තේ පෙනෙන ඇහෙන දේ තුල ඇත්ත නොදැක්ක නිසායි. ඔන්න ඇත්ත නොදැක්ක නිසා තණ්හා උපාදාන වෙලා ඒ නිසා මේ වචන වලට තමන් අර්ථ තබා ගන්න. පෙනෙන ඇහෙන දේට තණ්හා උපාදාන කියනකොට ඒවැ වටිනාකම් දැනෙනකම ඒවා මම මගේ කියලා උරුම කරගත්ත උරුම කරගන්න හිතනකම ඒ නිසා භවය කියනකොට සිහි කරගන්න දැකපු අහපු හැම දෙයක්ම ඇති බවට තමන්ගේ මනසේ හැපිලා තියෙනකම ඉඳගෙන හිටගෙන නිදාගෙන හිටියත් ඇති බවට මනසේ එල්ලගෙන ඉන්න කමටයි භව කියලා කිව්වේ. භවපච්චය ಜಾති කියනකොට සිහි කරගන්න මේ කය තමන් හැටියට පෙනෙන පුද්ගලයෙක් හැටියට පෙන්නකම තව සත්‍යය තව පුද්ගලයෝ හැටියට පෙන්වන කමටයි ජාති කියලා කිව්වේ. ඒ නිසායි ජරා මරණ දුක. යම් කිසි කෙනෙකුට දුක නැති වෙන්න ඉපදීම නැති වෙන්න උනේ ඉපදීම නැති වෙන්න භවය නැති වෙන්න භවය නැති වෙන්න උපාදාන තණ්හා නැති වෙන්න උනේ එහෙම වෙන්න නම් පෙනෙන අරමුණේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඔන්න නිරෝධ සත්‍යය, ජාති නිරෝධය දන්නවා. ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදා ජාතිය නැති කිරීමේ ප්‍රතිපදාව පුරණ සම්මාදිට්ඨිය. මොකද්ද සම්මාදිට්ඨිය? ඇත්ත ඇති හැටි දකිනවා. හැම වෙලාවෙම ඇත්ත ඇති හැටි දකින්න ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව හෝ බලනවා. බලනකොට රූපේ අනිමිත්ත බව හෝ ශුන්්‍යත බව හෝ අප්පනිහිත බව හොඳට තේරෙනවා. අන්නේ ශුන්්‍යත බව, අනිමිත්ත බව, අප්පනිහිත බවට තමයි සම්මාදිට්ඨි කියලා කිව්වේ. අන්නේ දර්ශනයට සියලුම සබ්බං කාමරාගම් පරියාදීයති. සබ්බං රූප රාගම් පරියාදීයති සබ්බං භව රාගම් පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සමුහන්ති සියලු කාම රාගය ගෙවනවා රූප රාගය ගෙවනවා අරූප රාගය ගෙවනවා භව රාගය ගෙවනවා අස්මිමානේ මේ මම වෙමි කියන හැඟීම ගෙවලා උගුල්වලා දානවා කොහොමද ඒ රූපේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්නේ එකට ඒක බලන ක්‍රමය නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා. උදේවැය බලනවා. මාර්ගය හැටියට තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන එක විතරයි. උදේවැය බලන්ඩ බලනකොට ඒකට දකින්න අපහසු නිසා චිත්ත සමතයක් ඇති වෙන සමතකම තනකුත් වඩනවා. හිත සමාධි කරගන්න උපකාර පිණිස කය වචන දෙක සංවර ඇති කරගන්න සීලයකත් පිළිපනවා. සීලයක පිළිපිටලා සමතකමටහනකින් හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. උදේවැය බලනකොට එයා උදේවැය බලන්න හේතුව දන්නවා දැන්. චතුරාර්ය සත්‍ය දන්න නුවණ. මොකද්ද? මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ රස විඳ ගැනීම අනුව බැලෙන්නේ නැහැ. බලන් ඉඩ නැහැ. වෙලාවක් නැහැ. පෙනෙන්නේ නැහැ. ඉඩවකාශ නැහැ. එහෙම වුණොත් පෙනෙන නැහෙන දේවල් මම මගේ කියලා උපාදාන වශයෙන් ගන්න වෙලාවක් නැහැ. ඉඩ නැහැ. හේතුව නැහැ. එහෙම වුණොත් දැකපු අහපු දේවල් ඇති බවට මනසේ රැඳෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ නැහැ. අපචයන් ගච්ඡති. තියෙන දැකපුවහපු දේවල් ඇතිකමක් තිබුණනම් ඒකද ගෙවිලා යනවා මිසක රැස් වෙන්නේ පංච උපාදාන ස්කන්ධය අපචයට ගියොත් රැස් නොවුනොත් තිබුණු දේත් ගෙවිලා ගියොත් ඉපදීම නැති වෙන මේ මමයි කියලා සතර මහා ධාතු රූපේ මම කළා පෙන්වන gati හිකින්නේ මේ අනිත් සත්‍ය පුද්ගලය කියලා සතර මහා ධාතු රූපේ සත්‍ය පුද්ගලය පෙනෙන්නේ නැහැ එහෙම වුණොත් රූපේ කැඩුනත් බිඳුනත් මම මහලු වුණා මම ලෙඩ වුණා මම මැරුණා කියන හැඟීමක් එයාට එන්නේ මේ පුද්ගල භාවයේ ඉපදීම නැති වෙලා සියලු දුක් නැති වෙනවා කියලා නුවණ තියෙනවා. එහෙම තියෙන හින්දා ස්කන්ධයෙන් උදේ බලන්නේ වඩන්නේ. මම ඒක කෙටියෙන් ඕගලන්ට කියලා දෙන්නම් ටිකක්. අපි කිව්වේ හුඹහක් ගාවට ගිහිල්ලා අපි හුඹහක් කොටලා මැටි ටිකක් ගන්නවා. මැටි ටික කියන්නේ සත්‍ය පුද්ගලයෙක්ද? නෑ. වතුර ටිකකුත් දාලා ওই පස් ටිකට වතුර ටිකකුත් දාලා අනනවා. දැන් මැටි. මේ මැටි කියන්නේ සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ආත්මනීය දෙයක් තියනවද මැටි ටිකේ? නෑ. ධාතු මාත්‍රයක් ස්වභාවයක් පටවි. ඒකෙන් අපි එක එක හැඩතලවලට රූප හදනවා. මොන මොන විදියට හැදුවත් මැටි ටික අවකාශ ධාතුයේ තියෙන හැඩ ටිකක් නේ. දැන් මැටි ටිකෙන් එක එක විදිය රූප ටිකක් හදනවා අපි. දැන් ඔය රූපවල මැටි අහුවෙන්නේ නැතුව හැඩය අල්ලන්න පුළුවන්ද අපිට? බෑ. ඔන්න ඒ මැටි වලින් හැදුණු හැඩෙත් අයිති එක එක හැඩවලට පෙවුනට හැඩෙත් අයිති මොකේද? මැටි ටිකට. මැටි ටික අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ නේද? හැඩේ කියලා වෙනම ගන්න පුළුවන්ද? බෑ. මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ. ඔන්න ඇස් ඉදිරි පිටට එන්නේ මැටි වලින් කළ රූපයක්. එක හැඩයක්. හොඳට බලන්න. මැටි වලින් කළ එක රූපයක හැඩයක්. ඒ මැටි රූපේ හිතින් විඳිනවා අපි. හිතෙන් අපේ හිතෙන් මැටි රූපේ හැඩේ හඳුනා ගන්නවා. දැන් රූපේ මොකද්ද? පටවි ධාතු මැටි. විඳේ මොකද්ද? මැටි රූපේ. හඳුරන්නේ කොහොමද? මැටි රූපේ හැඩේ. ඒ මැටි රූපේ හැඩේට අපිනේ හඳුනන්නේ හඳුනන දෙයට අපි හිතනවා අස්ස රූපයක් කියලා. දැන් කවුද හිතන්නේ? මේ හැඩේ අස්ස රූපයක් කියලා හිතනවා. අර රූපයයි අපි හිතපු ටිකයි මේ නාම රූප දෙකම එකතු කරලා විඥානය දැනගන්නවා මොකද්ද? අර රූපේ අස්වරූපයක් කියලා. හොඳට බලන්න මේ දැනුව ගන්න පංචඋපාදානස්කන්ධය ඇති වෙලා තියෙන හැටි. ඇස් ඉදිරි පිටට ආවේ මොකද්ද? මැටි රූපේ. මැටි රූපේ හිතෙන් වින්දේ. විඳපු රූපේ හැඩේ හඳුනා ගන්නවා. හඳුනාගත්ත හැඩයට හිතනවා අපි මොකද්ද? අස්ස රූපයක් කියලා හිතනවා. හිතුවාම ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඒ රූප නිසා හිත හැසිරුණු නාම ධර්ම ටිකයි දෙක එකතු කළා අර රූපේ අස්ස රූපයක් කියලා දැනගන්නවා විඥානයේ මායාවක් කියන්නේ දැනගන්න එක නම් බොරුවක් දැන් මම අස්ස රූපයක් කියලා රූපේ අස්ස රූපයක් කියලා දැනගත්තට මැටි ටික වෙනස් වෙනවද දැන් දැනගත්ත විඥානපච්චය නාම රූපං කියන්නේ දැනගත්ත නාම ධර්ම අරමුණු කළා ඒ රූපෙ දිහා බලන්න. කෝටෝච්චක කියලා සිහි කළ නේද හොයන්නේ අපි. ඒ වගේ අස්ස රූපේ කෝ අස්ස රූපේ කියලාක සිහි කළා තමයි රූපෙ දිහා බලන්නේ. දැන් ඕගොල්ලන්ට ඒ රූපෙ පෙනෙන්නේ කොහොමද? අස්ස රූපේ වගේ දැන් මැටි ටික පෙනෙනවද? නැහැ. ඔන්න මැටි වලින් ආපු මැටි වලින්ම හැදුවේ එකම හුඹහැ මැටි කොටලා. ඒ මැටි ටික ඇස් ඉදිරි පිටට තව රූපයක් යනවා. ඒ රූපේ විඳිනවා. හඳුනනවා හිතෙන්ම. විඳපු අරමුණ හඳුන ගන්නවා. යන් සංජානති තම් විතක්කේති. ඔන්න ඒකට හිතනවා ස්ත්‍රී රූපයක් කියලා. යම් විතක්කේති තම් පපංචේති. ඔන්න ඒක දැන් Tamanට ප්‍රපංචයක් වෙනවා. දැන් ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඒ අරමුණ විඳලා හඳුනලා හඳුනපු දෙයට ස්ත්‍රී රූපයක් කියලා හිතුවේ කවුද? තමනයි. තමන් හිතුවත් නොහිතුවත් මැටි ටික මැටිම නේද? නමුත් දැන් මේ නාම රූප පත්‍ය විඥානං මේ නාම රූප දෙක නිසා දැනගන්නේ මොකද්ද අර රූපේ ස්ත්‍රී රූපයක් කියලා ඊට පස්සේ ස්ත්‍රී රූපේ කියන සංඥාව සිහි කරගෙනයි අර රූපෙ දිහා බලන්නෙත් අපි. විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ අනිත් පැත්තට යන්නෙත් එහෙමයි. දැන් ඔන්න ඒ රූපෙ පෙනෙන්න කොහොමද? ස්ත්‍රී රූපයක් වගේ. ඊගාවට තව මැටි ටිකකින් හැදෙන රූපයක් ඇස් ඉදිරියට එනවා. ඒ රූපය විඳලා හඳුනලා පුරුෂයෙක් කියලා හිතනවා. මේ නාමයයි අර පෙනුණු රූපය දෙක එකතු කරලා විඥාණයෙන් දැනගන්නවා මොකද්ද? ඒ රූපේ පුරුෂ රූපයක් කියලා. ඒ දිහා බලනවා. දැන් හොඳට බලන්න අපේ දැනුම් පරාසය සිතේ ගති එකතු වෙන්න ඉස්සර වෙලා හැම රූපයකම යතහබුත ස්වභාවය සමානයි නේ. මොකද්ද තිබුණේ? නැති බව. නමුත් අපේ දර්ශනපතේට අපේ දැක්මට ආවට පස්සේ අපේ හිතේ තියෙන gati ටික එකතු වුණාට පස්සේ මට හම්බ වෙනවා බාහිර ස්ත්‍රී රූප හම්බ වෙනවා පුරුෂ රූප හම්බ වෙනවා අස්ස රූප හම්බ වෙනවා ඇත් රූප හම්බ වෙනවා මේ වගේ රූප ගොඩක් හම්බ වෙයි. දැන් හුළඟ හෝ කිපුණොත් ජලය හෝ කිපුණොත් ගින්න හෝ කිපුණොත් වාතය හෝ කිපුණොත් මැටි ටික කුඩු කරගෙන යයි. නමුත් මට රිදෙයි කොහොමද? ස්ත්‍රී රූපේ කැඩුනා පුරුෂ රූපේ කැඩුනා අස්ස රූපේ කැඩුනා කියන තැනකින් දුක එනවද නැද්ද? එනවනේ. එතකොට මට ඒ විදිහට දුක් විඳින්න උනේ ඇයි? ඌදේ ඌ විදිහට දකින්න නැතුව වැරදියට දැකපු හින්දානේ මේ ස්කන්ධයන්ගේ උදේවැයෙන් කියන්නේ මේ ලෝකයේ ආරම්භය අපිට සතර මහා ධාතු රූපේ කෙනෙක් පුද්ගලෙක් හැටියට මට දැනුම ආවේ කොහොමද කියන එකයි දෙන්නේ. ওই කාරණාව හෙළි වුණාම එයා මේ රූපේ පැත්තට යන්නේ කෙනෙක් කියලා. ඒ වගේ ඔගලන්ට නෑදෑයෝ ඉන්නෝනේ. අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා දුවලා පුතාලා කියලා යම්තාක් නෑදෑයෝ ඉන්නවනම් ඔය ඉන්න නෑදෑ යන්ගේ රූපයට අපි යොමුන් වර මැටි ටික වගේ හැම රූපයක්ම ඕගොල්ලෝ පිළිගන්නවද කෙස්ලොම් නියදත් හම්මස්නාර කියන පටවි කොටස් 20ක් තියෙනවා කියන එක අයියා කියන තැනට තියෙනවා තාත්තා කියන තැනටත් තියෙනවා අම්මා කියන තැනට පුංචි අම්මා කියන තැනට දුව කියන තැනට මම කියන තැනට ඔක්කොටම තියෙනවානේ ඒ කොටස් 20 පටවි ධාතුනේ පිළිගන්නවද පිළිගන්න ඒ හැම රූපයකම පිටෙන් සර්වලේ දහඩිය කියලා ආපෝ කොටස් 12ක් තියෙනවානේ ඒ හැම තැනකම දවන, තවන, දිරවන ස්වභාවයෙන් යුක්ත තේජෝ කොටස් හතරක් තියෙනවා, වායෝ කොටස් හයක් තියෙනවා. හැම ශරීරයකම භෞතික ස්වභාවයේ පටිඝාපෝ තේජෝ වායෝ කියන එක පිළිගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. අර මැටි ටික වගේ. මැටි ටික සමානයි කෙස්ලොම් නේද කියන මේ කොටස් ටික. කෙස්ලොම් නියදත් කියන කොටස් ටික සමානයි මැටි. මැටි ටික පුද්ගලයෙක් නෙවෙයි යම්සේද කෙස්ලොම් නියදත් කියන කොටස් ටික පුද්ගලයෙක් කෙනෙක් නෙවෙයිමයි. ලින්දේ වැවේ පොකුණේ තියෙන වතුර පුද්ගලයෙක්ද සත්වයෙක්ද නැහැ. ඒ ආපෝ ස්වභාවය සමානයි හැම ශරීරයකම තියෙන පිටෙන් තරවලට. ගිනි ගොඩකින් පහනකින් දර ටිකක් ඇබිලෙනකොට හිරු රස්නයකින් එන උෂ්ණයක් තියෙන සමානයි මේ ශරීරයක රූප මිටියක තියෙන උෂ්ණය. බාහිර ගස්වැල් පෙරළමින් හමන හුළඟක් සමානයි මේ ශරීරයේ හැට මෙහාට හොලවන කරන වාතය. මේ හැම රූප මිටියක්ම අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන්. අපි තේරෙන්න ඕන ගම්මෝ පස්දිය ගිනි සුලන් කියලා. එබඳු අර මැටි ටිකෙන් වගේ එබඳු සතර මහා ධාතු රූප මිටියක් ඇස් ඉදිරි පිටට එනකොට හොඳට බලන්න කෙනෙක්ගේ නෙවෙයි පුද්ගලෙක්ගේ නෙවෙයි අර මැටි පිට වගේ සතර මහා ධාතු රූප මිටියක් එනකොට ඔගොල්ලෝ හිතෙන් ඒ රූපය විඳිනවා ඒ රූපේ හැඩේ හඳුනනවා හඳුනපු හැඩයට පුංචි අම්මා කියලා හිතනවා ඒ රූපයයි මේ හිතපු එකයි දෙකම එකතු කරලා අර රූපේ පුංචම්මගේ කියලා දැනගන්නවා. දැන් දැනගත් එක හරිද? දැනගැනිල්ලක් ඇති උනේ මෙහෙමයි කියලා ඕගොල්ලෝ දන්නේ නැති වුනහම ඕගොල්ලෝ විඥානයේ මායාවට අතු වෙනවා. මේ දැනගත් එක ඕගොල්ලන්ට ඇත්ත වෙලා අර සතර මහා ධාතු රූපമിതി දැන් පුංචම්ම වගේ වෙලා. ඔන්න පෙනෙන අරමුණ තණ්හා උපාදාන වශයෙන් අරගෙන දැන් පුද්ගලෙක් වශයෙන් අරගෙන මේ රූපේ අත්වාද උපාදාන පුංචි අම්මා කෙනෙක් කියලා අරගෙන. දැන් ඔන්න අහකට ගියත් පුංචි අම්මව සිහි කරන්න පුළුවන්කම මනසේ තියෙයි. සිහි කරන පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා ඉන්නකොට දුකක් තියෙනවා. දුක තියෙන පුද්ගලයාට පුද්ගලයා ඉන්නේ අරමුණ සිහි කරන්න පුළුවන්කමද සිහි කරන්න පුළුවන් උනේ පුංචි අම්ම හැටියට උපාදාන වෙච්ච කමට පුංචි අම්ම හැටියට උපාදාන උනේ ඇයි? පෙනෙන අරමුණ දැනගත්ත ඇති ගැන දන්නේ නැතිකම නිසා. තේරුම් ගන්න කියන එක. හොඳට සිහි ඇතුව ඇතුව බලන්න මේ දිහා සතර මහා ධාතුවෙන් අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච රූප මිටි ඇස් ඉදිරි පිටට ආවේ. අපි ඔප්පු කරලා පෙන්නවා. ඒ රූපයේ වින්දේ තමන් ඒ රූපේ හැඩේ පේන්නේ මේ රූපේ හැඩේ පේන්නේ ඔන්න චරයතකට යන්න ඕනේ මේ බලමු අපි මේ කෙස් ලොම් නියදත් මේ රූප මිටියම සතර මහා ධාතු කන බොන ආහාර බත් පාන් කව්පි මුංගට වලින් හැදෙන්නේ ඔන්න රූපස්කන්ධය උදේවැය බලන්න කියන්නේ හොද්දට පේන රූප මිටිය ඇත්ත කන බොන ආහාර නිසා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන මේ ස්කන්ධෙන් උදේවය බැලුවොත්. ඒ බඳු රූපයක් ඇහැට ගැටෙනකොට හිත ඊට අනුගත උපදිනකොට මේ අරමුණමට විඳ හැකි අරමුණ හැඳුනු හැකි බණ්ඩාරනායක මහත්තයා කියලා හිතුවේ හැකි ඊට පස්සේ නාම රූප පත්‍ය විඥාන මේ හිතපු නාම ධර්ම ටිකයි සතර මහා ධාතුන් හැදුණු රූපයයි කියන දෙකම එකතු කළා මේ රූපේ බණ්ඩාරනායක මහත්තයා කියලා දැනගන්නවා බණ්ඩාරනායක මහත්තයා කියලා දැනගන්නවා. මේ රූපේ දකිනකොට බණ්ඩාරනායක මහත්තයා කියලා දැනගන්නෝ නම් ඒ දැනගැනිල්ල හැදුනේ මෙන්න මෙහෙම නේද කියලා නොදන්නාකම අවිද්‍යාව. එතකොටම වෙන්නේ මොකද්ද? විඥානේ මායාකාරය ඉදිරිපත් වෙනවා. මේ රූපේ බණ්ඩාරනායක මහත්තයා කියලායි ගන්න. ඔන්න දැන් සතර මහා ධාතුව අත්වාද උපාදානයෙන් අරගෙන රූපං අත්තතෝ සම්නුපස්සති මේ සතර මහා ධාතු රූපේ දැන් කෙනෙක් ඇටියට මම අරගන්ද නැද්ද? උපාදාන. උපාදාන පච්චය මොකද වෙන්නේ? භව. පැත්තකට ගියත් දැන් බණ්ඩාරනායක මහත්තයා සිහි කළ හැකි. සිහි කරනකොට කරන්න මේ නිර්මාණය වෙනවා. සිහි කරන අරමුණත් එක්කමයි කරන්න නිර්මාණය වෙන්නේ. තමන් නිර්මාණය වෙලා. තමන් උපන්න කියන්නේම පෙරපස නැතු දුක උපන්න. දැන් බැනුම් අහන්න පුළුවන්, නිന്ദා අහන්න පුළුවන්, ලැජ්ජා විඳින්න පුළුවන්, ලැජ්ජාවට කරුණු වෙන කරුණු කරන පුද්ගලයා නිර්මාණය වෙලා. දැන් පුද්ගලයා ඇත්තම වෙලා. එයා මේ පෙනෙන අරමුණේ රැවටෙන ටික විතරයි උනේ ජරා මරණ දුකට හිමිකාරයෙක් වෙලා. එයා දන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අවිද්‍යාවෙන් පටන් ගත්ත මේ අරමුණ අවසන් වුණේ ජරා මරණ දුකෙන් කියන මාව නිර්මාණය කළා. පුද්ගලයා හදලා කියලා දන්නවා. එයා දුක අපිරියයි. දුකට බයයි. ඉපදීමට බයයි. උපන්න දුක් විඳින්න වෙනවා. එයා කැමති ජාති නිරෝධයට. ඉපදීම නැති වෙනවට. ඒ හින්දා එයා මොකද කරන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා. පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බැලුවොත් විඥානයේ මායාකාරයට මායා දක්වන්න බෑ රංගපාන්න බෑ සතර මහා ධාතුව උපාදාන වශයෙන් ගන්න බෑ. සතිපට්ඨානේ කායानुපස්සනාව වඩනකොට පෙන්වන්නේ නච්චකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිදු රූපයක් උපාදාන වශයෙන් ගන්නෙ නැති විදිහට කායයගත සතිය වඩන්න. දැන් අද අපි මේ රූප ටික සත්‍ය පුද්ගලය කියලා දකිනවද නැද්ද? එතකොට මේ සතර මහා ධාතුව සත්ව පුද්ගල භාවයෙන් උපාදාන කරගෙන දින්නේ නැතුව දින්නේ. උපාදාන කරගන්න. ওই උපාදාන කරගත්තාම තියෙන දෝෂේ මොකද්ද? උපාදාන කරගත්තාම තියෙන දෝෂේ මොකද්ද? භවය, භවය. මොකද්ද භවය කිව්වේ? ඒ පුද්ගල භාවයෙන් ඇසුරු කළාම ඒ අරමුණ ඇස් ඉදිරි පිටින් ගියත් ඒක ඇති බවට සිහි කළ හැකි. විරුද්ධම වෙලා ගියත් අපි කියමු රූප මිටියේ දිය වෙලා ගියත් සිහි කළ හැකි. ඒ කියන්නේ මරුණු අම්මා තාත්තා කියලා සිහි කරන්න බැයිද? පුළුවන්. භවයේ. එතකොට සිහි කරන්න පුද්ගල නිර්මාණය වෙන්නේ ඉබේ. ඒ වගේ දැන් ඔන්න සතර මහා ධාතු රූප මිටියේ එක හැඩයක් ඔන්න පුංචි අම්මා. ඔන්න ඔය වගේම කනබන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32කින් යුක්ත සතර මහා ධාතු රූපമിതിයක් ඇස් ඉදිරි පිටට එනකොට ඒ අරමුණ විඳලා අරමුණ හඳුනලා මගේ දරුවා කියලා හිතනවා මේ හිතපු විඳලා හඳුනලා කල්පනා කරපු නාම ධර්ම ටිකත් ඇස් ඉදිරි පිට ආපු රූපයත් කියන දෙන්නගේ උපකාරයෙන් මේ හැඩේ දරුවයි කියලා දැනගන්නවා. මේ හැඩේ දරුවයි කියලා විවාහාරයට යන්නේ මෙහෙම නේද? තාම ප්‍රපංච මේ හැඩේ දරුවා කියලා ලෝකේ විවාහාරයට යන්නේ මෙන්න මෙහෙම සිද්ධියකින් නේද කියලා එයා දන්නවා නම් එපමණකින් ප්‍රපංච මොකද එයා දන්නවනේ රූපේ සතර මහා ධාතු මෙහෙමයි උනේ කියලා. නමුත් ඌදී ඌ විදිහට දන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව ස්පර්ශ වෙනකොටම අර රූපය දරුව හැටියට උපාදාන කරනවා. ඔන්න දැන් ඒ රූප මිටියේ දරුවා. අර රූප මිටියේ පුංචි අම්මා. ওই වගේම මේ ওই වගේම රූප මිටියක් ඇස් ඉදිරියට ආවහම ඒක විඳලා හඳුනලා කල්පනා කරනවා අයියා. ඒ නාමයයි අර රූපය දෙක නිසා දැනගන්නවා අයියා. එතකොට දැන් දැනගන්නේ ඒ රූප මිටි අයියා කියලා. මෙහෙම බැලුවාම ඕගොල්ලන්ට අයියාගේ රූපේ පුංචිගේ රූපේ, දුවගේ රූපේ, පුතාගේ රූපේ, අම්මගේ රූපේ, නැන්දාගේ රූපේ, තමන්ගේ රූපේ. මේ මේ රූප මිත්‍යත් ඇස ඉදිරි පිටට එනකොට මේ අරමුණ විඳලා හඳුනලා මම කියලා හිතලා දැනගන්නවා. දැන් මේ මම කියලා නාම රූපච්ඡය විඥානං කියන දන්නේ එතකොට අර රූපේ පුංචම්ම කලා වගේම ඕගලන්ට මේ රූපේ මම වෙනවා. හොඳට බලන්න මේ රූපයත් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ තමයි තමන් තමන් කියන මේ රූපമിതിයම තමන් ගැස් ඉදිරි පිටට එනකොට හිතෙන්මයි මේ අරමුණ විඳින්නේ. හිතෙන්මයි මේ අරමුණ හඳුනන්නේ. හිතෙන්ම හිතනවා මොකද්ද? මම කියලා. විඳලා හඳුනලා මම කියලා හිතපු නාම ධර්ම ටිකත් මේ රූපය දෙකම නිසා දැනගන්නවා. මම කියන දැනගැනිල්ල මේ රූපේ මම කියන දැනගැනිල්ල ඇති උනේ මෙහෙම නේද කියලා දන්නේ නැති වෙනකොට ඔයගොල්ලන්ට හිතෙන්නේ රූපේ මම වගේ වෙලා. දැන් මේ රූපේ මම හැටියට උපාදානයි. අනිත් රූප අම්මා තාත්තා අයියා හැටියට උපාදානයි. දැන් ඕගොල්ලන්ට භවය නිර්මාණය වෙලා තමන් ඉන්නවා තමන්ට නෑදෑයෝ මිනිස්සු සත්වයෝ ඉන්නවා. ඔන්න භවය උපදවා ගත්තා. දැන් මේ භවයේ භවය හදාගත්තා කියන්නේ ජාතිය තමන් ඉන්නවා අනිත් සත්‍ය පුද්ගලී ඉපදිලා. දැන් ඉතින් ගහගත්ත හැකි බැනගත්ත හැකි කේලම් කිව්ව හැකි රණ්ඩු නැහැකි හොරකම් කළ හැකි ඕන දෙයක් කළ හැකි දැන්. දැන් ඉපදිලා දුක. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ටික හෙලි කරලා දෙන්න ආවේ. ලෝක පහළ වුණේ. වෙන මේට එහා නිවනක් හොයන්න එපා. ඉපදීම නැති වුණොත් සියලු දුක් නැති වෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය නොදකින්කොට ඉබේමයි තණ්හා උපාදාන වෙලා මේ දේවල් තමන් අනිත් දේවල් ඇති බවට භවය හැදිලා තමනුයි අනිත් පුද්ගලයේ ඉන්නවා කියලා සත්පුද්ගල හැඟීම පුද්ගල භාවයේ හැදෙන පුද්ගලයාගේ ඉපදීම වෙන්නේ මෙන්න මේ පුද්ගල භාවයේ ඉපදීමටයි බුදුරජාණන් වහන්සේ තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ಜಾති කියලා කිව්වේ. දැන් ඕගොල්ලෝ මිනිස්සෙක් වෙලා. දැන් මිනිස්සෙක් වෙලා ඉපදිලා. මිනිස්සය යන ගණයට යනවා. ওই විදිහටම විඥානයේ හීන ධාතුවක පිහිටලා කෙලස් ටික ඒ මත පතිත වුණොත් තිරසංගත සතෙක් වෙලා උපදී, නිරේ සතෙක් වෙලා උපදී, දෙවියෙක් වෙලා උපදී. ඉපදෙන්නේ ඉස්තරලා ස්කන්ධ ටික. ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කොත් ඉපදීමේ මිදෙන්න පුළුවන්. ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න බැරි වෙනකොට ස්කන්ධ ටිකේම උපදින්න වෙනවා. ඒකේ තියෙන ප්‍රශ්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකක් කියලා පෙන්ව ඉපදින කෙනාට මොන තරම් දුකක් විඳින්න වෙයිද කියන එක තමන්වම අත්විඳින්න. තමන්ගේ ඉපදීම නිසා ලෝකේ ඇත්ත වෙච්ච බවම දුකක් වෙනතුනේ. උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරන්න වෙන බවම දුකක්. ගෙවල් දොරවල් හදන්න වෙන බවම දුකක්. කවන්න පොවන්න පෝෂණය කරන්න වෙන බවම දුකක්. මට කියන්නේ අපිට තේරෙන්නේ මනස රළු නිසා. බලන්න ඕනේ විදිහට ඉන්න පුළුවන්ද කියලා මේ ලෝකේ ඇත්ත වෙච්ච බවම දුකක් නෙමෙයිද කියලා බලන්න. එතකොට සංවර වෙන්න ඕනේ, හික්මෙන්න ඕනේ, නොඑක ආකාරයට මේ බොහෝ දේ. එයා දුක දන්නවා, ඉපදීම දුකයි කියලා ජාතිංච පජානාති ජාති සමුදයංච කියලා කොට තණ්හා උපාදාන භව කියන මෙන්න මේ හේතු ටිකයි ඉපදීමට හේතුව කියලා දන්නවා ජාති නිරෝජන්ත පජානාති තණ්හා උපාදානය නැතිව භවය නෑ එහෙම වුණොත් ඉපදීම නෑ කියලා දකිනවා. ඕවට දෙන අර්ථයි වටින්නේ ධර්මයට ජීවිතෙන් පෙන්වන තැනුයි වටින්නේ හොඳට මතක තබා ගන්න වචන ටික විතර නෙමෙයි. ඒකයි ඕගොල්ලෝ ඒ හාමුදුරුවෝ කියන බණමනේ අනිත් හාමුදුරුවෝ කියන්නේ කියන්නේ කියලා දකින්න ඕගොල්ලෝ තව තැනක තණ්හා උපාදාන භව ජාති කියන වචන ටික ඇහුවොත් අර හාමුදුරුවෝ කියන්නේ ඒ ටිකමනේ කියනවා. නමුත් දෙලේ නෙමේ වටිනාකම තියෙන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතයෙන් අර්ථය පෙන්වන තැනයි වටින්නේ. ඕගොල්ලෝ සසර ගෙවා ගන්න පෙළ දහමින් දැනෙන අර්ථය නිසා. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානුප්‍රතිපatti. එදාට යෝගොල්ලන්ට අජරාමර බවට යන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. මේ වචන ටික දිහා නෙමෙයි බලන්න ඕනේ. වචනෙන් තමන්ගේ ජීවිතේ පෙන්වන තැනයි බලන්න ඕනේ. ඉපදීම කියලා කියනකොට පෙන්නපු තැන, භවය කියනකොට පෙන්නපු තැන, තණ්හා උපදන්න කියනකොට පෙන්නපු තැන. එතකොට ඒකට හේතුව අවිද්‍යාව කියලා පෙන්නපු තැන. මේ වචන ටිකෙන් පෙන්වන අර්ථය දකින්නයි. එතකොට මෙයා ඉපදීම දුකයි දුකට හේතු ටික තණ්හා උපාදාන බවයි ඉපදීම නැතිකොලොත් අජරා මරයි ජරා මරණ දුක නැති කරන්න පුළුවන් ඒක නැති වෙන නම් භවය තණ්හා උපාදාන නැති වෙන්න ඕනේ ඒ ටිකට වෙන්න නම් ජාති නිරෝධ ගාමී ප්‍රතිපදා එහෙනම් සමාධිත්‍ය ඇත්ත දකින්න. එදා ඉඳලා මෙයා දුක දුක ඇතිවීමත් නැතිවීමත් දුක නැති තැන දන්න හින්දා දුකින් පීඩිත වෙලා දුකින් ලැජ්ජිත වෙලා දුකින් පිළිලා දුකින් මැඩිලා දුක ඉපදීම කියන එකේ දුකක් බව තේරුණු නිසා ඉපදීම පිළිකුල් කරන නිසා එයා වෙලාවක් නැහැ කියන්නේ එයා වෙලාවක් ගන්නවා ස්කන්ධයන්ගේ උදේවය බලන්න. වෙලාවක් හදා ගන්නවා ස්කන්ධයන්ගේ උදේවය බලන්න. එයා දන්නවා මේ ජාති නිරෝධයට වෙලාවක් නැහැ කියන්නේ සතර අපායේ ඉපදිලා නම් වෙලාවක් නැහැ. പ്രേත ලෝකේ ඉපදිලා නම් වෙලාවක් නැහැ. අවීචයේ ඉපදිලා නම් වෙලාවක් නැහැ. අසඤ්ඤතලයේ ඉපදිලා නම් වෙලාවක් නැහැ. මන්ද බුද්ධික වෙලා ඉපදිලා නම් වෙලාවක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණක් ඇති උපන්නත් ජාති නිරෝධයට ධර්ම දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේ ලෝකේ පහළ වෙලා නැත්තම් වෙලාවක් නැහැ. යා වෙලාවක් නැතිකම දකින්න එච්චරයි. අනිත් හැම කෙනෙකුටම වෙලාවක් නැතිකම මේ දුකෙන් දුක දැනෙන්නේ නැතිකම දුක්ඛය අඥානංකම තියෙන යාට දුක්ඛ සමුදය අඥානංකම නිසා දුක්ඛ නිරෝධය අඥානංකම නිසා දුක්ඛ නිරෝධ ගාමී පටිපදය අඥානංකමයි තියෙන්නේ කියලා දකිනවා එයාට දුක තේරුණොත් දුක ඇති වෙච්ච හැටි තේරුණොත් දුක නැති බව තේරුණොත් නැති කරන මඟ යොදා ගන්න එයා පසුබට වෙන්නේ කැමති නැහැ කවුරුත් හිතලා දුක් වෙලින්න ඒ නිසා මෙන්න මේ ටික දැනගත්ත කෙනා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා හොඳට තේරුම් ගන්න ඕන ස්කන්ධයන්ගේ උදේවැය කියන්නේ මාර්ගය මාර්ගය වඩන්නේ නිකන් නෙමෙයි දුකක් දැකලා දුක ඇතිවෙච්ච හැටි දැකලා දුක නැති තැනක් දැකලා මේක කළාම මේ ප්‍රශ්නේ විසඳනවා කියලා පේනවා. කරනකොට ඇත්තට මෙයාට ප්‍රශ්නේ විසඳී බලන්න විසඳෙයිද නැද්ද කියලා. අම්මා මැරුණෝ අයියෝ තාත්තා මැරුණා පුතා මැරුණා කියලා සතර මහා ධාතු රූපේ බදාගෙන අඬයිද කියලා බලන්න මේ දර්ශනය හැ පිරිසුදු වුණාම අඬන්නේ නැහැ. නමුත් සතර මහා ධාතු රූපෙ මිටි අම්මා තාත්තා දුව පුතා කියලා උපාදානව ඉන්න තාක් ජලය හෝ කිපුණොත්, ගින්න හෝ කිපුණොත්, හුළඟ හෝ කිපුණොත්, පඨවිය හෝ කිපුණොත්, ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සතර මහා ධාතු රූපය කුඩු කරගෙන පොඩි කරගෙන යයි. උපාදාන සහිත ලෝකයට පෙනෙයි අනේ අපේ අම්මා යට වෙලා පස්කන්දට මරුණා තාත්තා යට වෙලා මරුණා දරුවා මරුණා මේ මස්සිනා නරුණා මාම මරුණා පුංචම මරුණා කියලා කෑ ගහයි අඬයි විලාප ඒ දුක තමන්ගේ ඇහැ පිරිසිදු නොදකීම නිසා මහන්නේ මේ ලෝකේ යම් දුකක් එනවනම් බයක් එනවනම් උපද්‍රවයක් එනවනම් බාලය කරාම හැම දුකක්ම හැම බයක්ම හැම උපද්‍රවයක්ම එනවා පඬිතයාට එන දුකකුත් නෑ බයකුත් නෑ උපද්‍රවයකුත් නෑ ඒ නිසා මහන්නේ විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්න කොහොම විමසා බලාද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සම්පද වශයෙන් විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තී ඒ නිසා හැමදෙනාටම මතක් කරනවා මේ කියපු දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඒකාන්තයෙන් මේ දුක් සහගත සසරෙන් මිදෙන්න පුළුවන්. මේ අවස්ථාව අතහැර ගන්න එපා. මේක සහේතුකයි. සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මෙලොවදීම දකින්න පුළුවන් සාන්දෘෂ්ටිකයි. මේක විපාක. ඊපස්සේ මෙහෙන්න මේ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. කල් නොයවාම විපාක දෙනවා. මේ දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාව පුරන්න පුරන්න දුක් ගෙවිලා යනවා කියන එක වැඩි කල් යන්නේ නැහැ. යාගේ ජීවිතයේ දුක වැඩි කල් තියෙන්නේ උත්සාහවත් වෙන කෙනාගේ. කල නොයවම මේ ලෝකෝත්තර විපාක මට්ටම ලැබෙනවා. ලෝකයට අයිති කෙනෙක් නෙමෙයි. එයා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලලා අවසන් වෙනකොට තණ්හා උපාදාන කියන, ඒ කියන්නේ මාර්ගය වඩලා අවසන් කියන තණ්හා උපාදාන කියන භව කියන කෙලස් ටික ගෙවලා ඉවරයි. කෙලස් ටික සමුදේ දුර වෙනවා කියලා කියන්නේ කෙලස් ටික නැති වෙනවා කියන්නේ ඉපදීම නැති වෙලා ජරා මරණ දුක නිරෝධය සාක්ෂාත් කරලා ඉවරයි. මාර්ගයේ වඩල ඉවරනකොට සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් වෙලා ඉවරයි දුක පිරසින් දැකලා ඉවරයි දැන් එයා මිනිස්සෙක් යන ගණයට යන්නේ ඉපදීම නැති වුණා එයා දෙවියෙක් යන ගණයට යන්නේ නැහැ බ්‍රහ්මෙක් යන ගණයට යන්නේ නැහැ යක්ෂයෙක් යන ගණයට යන්නේ මේ ලෝකෙ කිසිවෙක් යන ගණයට යන්නේ විපමුත්තස සබ්බදි සියලුම තැනින් මිදුණු කෙනෙක්. එයාට කියනවා සීනාසව රහතන් වහන්සේ කියලා. නැති වෙන්න දෙයක් නැහැ. නැති වෙන්න ඇතිදල නැහැ මොකද. ඒ හින්දා සුවසේ ඉන්නවා. ඒ හින්දා දුකක් නැති වෙනවා. අන්න ඒ තැනට රත්විච්ච පුද්ගල භාවයේ ඉපදීම නැති කල නැත්නම් ඔබට කියන අනුපාදා පරිනිර්වාණය ඇහැ උපාදාන වශයෙන් නොගෙන රූපේ උපාදාන වශයෙන් නොගෙන මේ ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන නිදුණු තැනට කියනවා රහතන් වහන්සේ කියලා ක්ලේශ පරිනිර්වාණය කියලා සෝපදිසස නිබ්බාන කියලා ඉපදීම නැති කළා එයා ප්‍රකාශ කරනවා කියන જાති ඉපදීම නැති වුණා. හොඳට තේරෙනවා දැන් ඉපදීම නැහැ පුද්ගලයාගේ. උසිතම් භ්‍රමචර්යයන් යමක් සඳහා සිල් සමාදන් වුණා නම් සමාධි වැඩුවා නම් විදර්ශනා කළා නම් දැන් ආයේ මං සිල් රකින්න ඕනේ නැහැ. සමාධි වඩන්න ඕනේ නැහැ විදර්ශනා කරන්න ඕනේ මේ භ්‍රමචර්යය හැසිරලා ඉවරයි. උසිතම් භ්‍රමචර්යයන්. කතං කරණියන් කළ යුත්තේ කළා. නාපරං ඉත්තතාය. මත් එකට යුත්තක් නැහැ. ಜಾති චීන ಜಾති ඉවරයි කියලා කියන්නේ ජීවත් වෙද්දිමනේ. ඉපදීම නැති වුණා කියන නුවණෙන් ජීවත් වෙද්දී. එතකොට මරණයෙන් පස්සේ නොහටගත් දෙයක් බලාගන්නද කිව්වේ? නැති කළ දෙයක් අරඹය නෙමෙයිද කිව්වේ? තේරෙනවද මේ කියන්නේ? ඒ කියන්නේ ඉපදීම නැති කළ බව ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසාම කිව්වා මිසක මතේ ඉපදෙන්නේ නැහැ කියන එකක් බලාගෙන කිව්වා නෙමෙයි මතු කතාවක් නෑ. పూర్ව අපරාන්තයකට දුවන්නේ රහතන් වහන්සේ. මතේ ඉපදෙන්නේ නැහැ කියන එකෙන් කියනවා නම් අතීතේ උපන්නා කියන්න වෙයි. අතීතේ උපන්න අනාගතේ උපදී කියලා එකක් නෑ එහෙම. ඉතින් මෙන්න මේ වගේ දර්ශනයක් බුදුදහම කියන්නේ ඇස් පනා පිට බලලා දැකලා ආශ්‍රමයෙන් කෙලෙසුන්ගෙන් මිදිලා සියලු දුකෙන් මිදිලා නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් හදා ගන්න පුළුවන් තැන. ඒබඳු ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච මේ වෙලාවේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන අජරාමර ධර්මය අහගන්න පුළුවන් වෙච්ච වෙලාවේ අහගලා අහලා තේරුම් ගන්න පුළුවන් මිනිසියෙක් වෙච්ච වෙලාවේ මේකට කියනවා ක්ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය ලැබුණු මේ අවස්ථාව අත්හැර ගන්න එපා කියනක මතක් කරනවා හැමදාමත් කියනවා වගේ ගොඩාක් දිනක් සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය පරතරක් හොයන්න බොහොම ටික දෙනයි ඒ නිසා සසර පරතරක් හොයන්න උත්සාහවත් වෙන්න වැඩි ඈතක යන්න ඕනේ මේ වචන ගැන විශ්වාස කරන්න ඕනේ මේකට හිත තියලා බලන්න Tamanට ප්‍රත්‍යක්ෂයක් මේ දහම් පරයය හැබැයි ඕගොල්ලෝ නුවණින් මේකට හිත තියලා නොබලන තාක් ප්‍රශ්නේ දෙහෙන්නේ තේරෙන්නේ මෙතනින් සෑහීමකටපත් වෙන්න බෑ ආයෙත් හොයන්න යනවා තව තැනක් හොයන්න වෙයි තව තැනක් හොයන්න වෙයි තව බන කෙටි ක්‍රම නෑ මහත්තුරුනේ මේ ගහපු ගැටේ තමම ලැහ ගන්න වෙනවා වෙන ක්‍රමයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රමයේ ඕකමයි සමහර විට දේශකයන් වහන්සේලාගේ දක්ෂා දක්ෂතාවයේ මත ඔකේ අර්ථය තව ලිහිල් කරලා දෙන්න පුළුවන් වෙයි. ඒකට සරල උපමා උපමේය දෙන්න පුළුවන් වෙයි. මගේ මනස ඉතින් දුබලයි ඒකට පුළුවන් මට්ටම තමයි ඉතින් මේ කියලා දුන්නේ. හැබැයි මතක් කරනවා එක දෙයක්. වෙන විමුක්තියක් හොයන්න එපා. වෙන තැනක් නෑ අජරාමර බවට. වෙන නිවනක් හොයන්න එපා. නිවන කියන එක දැන දැක යා යුක්තක්. ඉපදීම නැති කරන ජාති නිරෝධය නිවන කියන්නේ කියන එක දන්නවා. එයා ජාතිය හඳුනගෙන තියෙනවා මේ ජාති නිරෝධයටයි මේ ශාසනය මඟ පෙන්වන්නේ කියලා දන්නවා. දැනගෙන සිල් රකින්නේ සමාධි වඩන්නේ විදර්ශනා කරන්නේ දැන දැක දන්නා වූ දක්නා වූ නිවන සාක්ෂාත් කරගන්න මිසක නොදන්නා වූ නොදැක්කා වූ නිවනක් අරඹයන් නෙමෙයි මේ ධර්මය අකාලිකයි. කුසල ධර්මියෝ ලෞකික දේවල් තමයි කාලික. අපි හිතාගන්නේ ලෞකික දේවල් අකාලිකයි කියලා. මේ ධර්මය කාලිකයි කියලා. කාලිකයි අකාලිකයි කියන්නේ මොකද්ද? දානයක් දුන්නොත්, තින්කම කෙරුවොත්, දිව්‍ය ලෝකයන්ද ඒකට සුදුසු කාලයක් තියෙනවා. දන් දීලා ඉවරච්ච ගමම දිවලෝකෙ උපදින්නේ ඒ හින්දා ඒ වගේ පින්කම් වලට කියනවා කාලිකයි කියලා. දැන් ඇස් ඉදිරි පිටට එන අරමුණට දැන් හිත තියලා විදර්ශනා කරන්න පුද්ගල භාවයෙන් එන දුක ඒ මොහොතෙම මිදෙනවා. අකාලිකයි. මේ ධර්මයේ සම්දිත්තික යකාලිකයි. නමුත් ලෝකයේ හඳුනගෙන තියෙන්නේ පින්කම් අකාලිකයි ධර්මයේ කාලිකයි කියලා. ඒක අනිත් පැත්ත. ඒ හින්දා නොදැක්ක නිවන නොපෙමිණි නිවනක් බලාගෙන භ්‍රමචර්යාව හැසිරෙනවා නෙමෙයි මරණයෙන් පස්සේ ජාති නිරෝධයක් බලාගෙන නම් ඕගොල්ලෝ බණ භවනා කරන්නේ මරණයෙන් පස්සේ නිවනක් බලාගෙන නම් මේ ශාසනේ අනිත් ශාසනවල වෙනසක් නැහැ කවුද දන්නේ සදාකාලික ස්වර්ගයට ගියහම උපදින්නේ නැති වෙයි නේද එහෙම නැත්නම් සත්‍ය වූ සැබෑ වූ එකම දෙවියන් වහන්සේ ගාවට ගියහමත් විමුක්තියක් ලැබෙනවා කියලා කෙනෙක් කියනවා. සදාකාලික ස්වර්ගයට ගියාම සියලු දුක් නෑ ආයි උපදින්නේ සදාකාලික එතන කියනවා. අපිත් කියනවා මරණයෙන් පස්සේ නිවන් දැක්කහම දුකක් නෑ සදාකාලිකයි. ඔක්කොම එකම ගොඩේනේ. ඉන්නකම් දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ ලැබෙන නිවනත් වැඩ තියේද? දුක නිවෙන්න ඕනේ දුක තියෙනකොටනේ. ඒකනේ පිළිගන්න පුළුවන්. ඒකනේ සහේතුක. ඉන්නකන් නින්දා පහස ඇනුම් බැනුම් අහලා පීඩා විඳලා අම්මා තාත්තා දරුවෝ මැරිලා දුක් විඳලා විඳලා විඳලා මරණයෙන් පස්සේ මව්මල දුක පියාමල දුක දරුමා මුණුපුරන් මේ නැති වෙලෙන දුකෙන් මිදෙනවා කියනකොට මේක නිකන් විහිළුවක් නෙමෙයිද ඒ නිසා ඔගොල්ලෝ බුද්ධිමත් වෙන්න කියන එකත් මතක් කරනවා මේ කියන එක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කොහොම හරි මේ ජීවිතයට පිහිටක් රැකවරණයක් කරගන්න කියන එකත් පෙන්නනවා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍යම වේවා හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ තුන්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන අදහස ඇතුළු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්තුන්වත් මේ තුන් තුන දේවල් දේවල් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුගිෂ්ඨ කරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිපතන බෝධිකින් උතුම් වන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සම්පදං